ගරු ස්වාමින් වහන්සේ මෙත්තා හා මුදිතා මේ දෙක අතර වෙනස කුමක්ද? මුදිතාව නැති හිතකට මෛත්‍රී කරන්න පුළුවන්ද? තෙරුවන් සරණයි. දැන් ඕක වෙනස නම් හඳුන්වන්නේ දැන් මෙත්තාවේදී සීල සත්වයෙන් අරමුණු කරගෙන අපිට ඒ අයගේ යහපත බලාපොරොත්තු වීමක්. ඒ සීල දෙනාටම යහපතක්. හොඳක් සිද්ධ වෙන්න කියලා අපේ හිතින්ම අපි නැත්තම් හදින්ම ප්‍රාර්ථනා ස්වභාවයක් එහෙම නැත්තම් කැමැත්තක් ඇති කරගන්නවා. දැන් මුදිතාවේදී තියෙන්නේ දැනට ඉන්නේ බොහොම කියන්නේ Tamanගේ අරමුණට ලක් වෙන්නේ දැනට සුවපත් භාව <clears throat> සුවපත් භාවයටපත් වෙච්ච පිරිසක්. දැනට හොඳින් කටයුතු කරන පිරිසක්. අපි හිතමු අපේ ඔන්න අසල්වාසීන් පිරිසක් ඉන්නවා. ඉතින් බොහොම හොඳයි. සෑහෙනවත් පොහසත්කම් තියෙනවා. සෑහෙන සල්ලි භාගේ තියෙනවා. ඉතින් ධර්මයේත් කටයුතු කරනවා. ඉතින් ඔය වගේ මොනවා මොනවා හරි ඉතින් ඒ අය දැන් ඊටා ඉහළ මට්ටමක ඉන්නවා. අපිට සාමාන්‍යයෙන් වෙන්නේ එහෙම කෙනෙක් ගැන හිතේ ඊර්ෂාවක් ඇති වෙන්නයි පුළුවන්. සාමාන්‍යයෙන් වෙන්නේ ඊර්ෂාවක් ඇති වෙන්නේ. මුදිතාවේදී වෙන්නේ මේ දැනට සැප විඳින සත්වයින් දැනට සුඛිත මුදිත තත්වයට පත් වෙලා ඉන්න සත්වයින් ගැන සතුටක් ඇති කරගන්නවා. දැන් මේක මටම ලැබෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේ සැපය අපි දුමු ඒ අය දැන් හොඳට සල්ලි භාගය අරගෙන ඉතින් නරකක් කරන්නේ නැතුව අපි දුමු සැප විඳිනවා. ඉතින් Tamanට ඒක එන්න ඕනේ කියලා ලෝභ චේතනාවක් ඇති කරගන්නවා වෙනුවට අනේ අර මිනිස්සු යන්තම් මොකක් හරි හේතුවක් නිසා මේ ඔන්න හොඳින් කාලා බීලා සතුටින් ජීවත් වෙනව නේද කියලා අර දැනට සැපයක් විඳින අය පිළිබඳව හිතේ සොම්නසක් ඇති කරගන්නවා. මේ ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නව වෙනුවට අන්න මුදිතාවක් ඇති කරගන්නවා. ඒත් එතකොට මෛත්‍රියේ මුදිතාවේ ඒ බඳු වෙනසක් තියෙනවා ඇත්තට. ඉතින් අරකේ අහනවා මේ මෛත්‍රියක් නැති අයට මුදිතාවක් පහල කරගන්න පුළුවන්ද කියලානේ. ඒක ඇත්තටම ඉතින් ඔය බ්‍රහ්ම විහාර ඔව්. මුදිතාවක් නැති හිතකට මෛත්‍රී කරන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ හැබැයි බුදුරජාණන් වහන්සේගේ මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා කියලානේ සාමාන්‍යයෙන් ඒ පිළිවෙලක් පෙන්වන්නේ. ඒ නිසා සමහර විට මේකේ ටික ටික අනුපිළිවෙලක් යන්න ඉඩ තියෙනවා කෙනෙක් මෛත්‍රියකින් පටන් ගන්නවා. ඒ කියන්නේ දැනට නිකන් Tamanට තේරෙනවා මේ ලෝකේ අප්‍රමාණ සත්වයින් ඉතින් දුකටපත් වෙනවා. එහෙම නැත්නම් නිකන් සංසාරය හෙදුවනවා යම් යම් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ සියලු දෙනා විශේෂම කිසිම Taman එකෙන් යටි අරමුණක් නැතුව ඒකෙන් මේ Tamanට මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැතුව සියලු දෙනා විශේෂම යහපතක් සියලු දෙනාට මේ හොඳක් වෙන්න කියලා අන්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙම යනකොට ඉතින් ටික ටික ටික ඒක වර්ධනය වීම හරහාම දැන් අර ප්‍රාර්ථනා කරා අපි හිතමු දැන් අපි කවුරු හරි ටිකක් මේ කෙනෙකුට ඔන්න මෛත්‍රී කරමින් හිටියා ඒ තැනත්තා ඔන්න බොහොම හොඳ කෙනෙක් බවට පත් වුණා. පත් වුණාම දැන් හිතේ ඇති වෙන ඔන්න සතුටක්. දැන් අපි ප්‍රාර්ථනා කරා විතරක් නෙමෙයි අන්න ඒ තැනත්තා ඔන්න දැන් හොඳ කෙනෙක් බවට පත් වෙලා. එහෙම නැත්නම් එයා ඔන්න සුඛිත මුදිතාවයට පත් වෙලා. එතකොට ඉතින් මුදිතාවට තමයි ඊළඟට ගන්න තියෙන්නේ. මුලින් හිටියේ මෛත්‍රී මට්ටමක දැන් අපි මෛත්‍රී අපි තුමු අපේ මෛත්‍රිය හරහාම වුණා කියලා මේ මේක පැහැදිලි කරගන්න. අන්න අපි මෛත්‍රිය වැඩුවා. ඔන්න එයා හොඳ කෙනෙක් බවට පත් වුණා. දැන් සතුටු වෙනවා. ඔන්න මුදිතාවක් පහල කරගන්නවා. එහෙම හිතන්න පුළුවන් ඉතින්. <laughs> ඒ හින්දා මට නම් හිතෙන්නේ කියන්නේ මුදිතාවට එන්න කලින් මෛත්‍රී කරන්න පුළුවන් කියලා තමයි මට නම් තේරෙන්නේ.